අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ තවත් අවස්ථාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට ප්‍රස්තාව ලැබුණොත් බලමු සභාවෙන් මතුවෙන ප්‍රශ්න ඉදිරියට ගන්න මයික් එක ඕන් කරගන්න හරි තට්ටු කළ බලන්න ප්‍රශ්න 23ක් අද ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා මෙහි පැමිණි ප්‍රථම වාරයයි. එක පරයන්ක භාවනාව. අද දින ලැබූ අත්දැකීම. මූල කර්මස්ථානයේට යොමු වී සිටින විට වම් නාසිකාග්‍රයේ ආශ්වාසයේද දකුණු නාසිකාග්‍රයේ ප්‍රශ්වාසයේද ප්‍රකට වුණි. ටික වේලාවකින්ද කම්බුලේ මස් පිඩුවල තෙරපීමක් හා මස් හා අනින ස්වභාවයක් දැනුනි. තෙරපීමක් යයි මෙනෙහි කළෙමි. ටික වේලාවකින් වම් කන වාතයෙන් පිරී ඇති බව වැටහුණි. එයද මෙනෙහි කළෙමි. මේ වේදනා තෙරපීම් තිබියදී මූල කර්මස්ථානයේ වෙතම සිත යොමු කළෙමි. පාද දෙකේ තද බර ගතියක් ප්‍රකට වන්නට විය. බර ගතියක් යයි මෙනෙහි කර නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට සිත් යොමු කරගෙන සිටීමේ ශරීරයේ බරගතිය තෙරපීම් සමනය වීම ක්‍රමෙන් සිදුවිනි. ආශ්වාසය ප්‍රශ්වාසය කර්මස්ථානයේ සිත පවත්වාගෙන යාමට උදෑසන දාන වේලාව පැමිණෙන තුරුම හැකියාව ඇතිවිය. මෙසේ ඇති වූ වේදනා කැක්කුම් වලට මා මුහුණ දුන් ආකාරයේ වරදක් තිබේදයි පෙන්වා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. ඔව් මේ වෙලාවේ ඔය තමයි කරන්න තියෙන ඉස්සරහට යන්න බිනේ කරන්න ඕනෙත් නැහැ. මේ විශ්වාසය ඇති වුණාට පස්සේ ඒව එනවා. ඒ මොකක්වත් යා මූණ බලන්නේ නැතුව මූල කර්මස්ථානේ මූණ බලනකොට ඒව ඉබේම අයින් වෙනවා. දැනට ඌව ගැන ටිකක් සලකුවාට කමන්ටයක් මෙනේ කරමින් ඉදිරියට අනායාසයෙන්ම ඉදිරිපත් වෙන බව අයින් වෙන බව දකිනකොට විශ්වාසය වැඩෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා නිස්සරණ වනයේ භාවනා වැඩසටහනට ආධුනිකයෙක් වෙමි. නේවාසික වැඩසටහනකටද මුහුණ දුන් පළමු අවස්ථාවද මෙයයි. මම දැන් මෙතන යන ලෙසින් දින 3ක් ම ආනාපාන සති භාවනාවට අවතීර්ණය වෙමි. අපහසුතාවයකින් තොරව භාවනා කටයුතු කරගෙන යමි. අද හතරවන දිනේදී පුරුදු පරිදි භාවනාවට අවතීර්ණ වීමි. දැස් පියා නාස්පුඩු කෙලවර සිට කෙලවරට සිත යොමුකොට භාවනාව පටන් ගතිමි. නාස්පුඩු කෙලවරට සීතල මුසු වාතයක් පැමිණ නාස්පුඩු ශ්වසනාලය හරහා උදර කුහරයේ තෙක් ගමන්ගත් වාතයෙන් මුළු උදර කුහරයම පිරුණා. සේ දැනුනි. සුළු මොහොතකින් නාස්පුඩු හරහා වාතය පිටවෙනවා දිටිමි. නැවත පෙරසේම වාතය ශරීරයට නාස්පුඩු හරහා ඇතුළු වීම පිටවීම සිදුවිය. එය දිග සහ කෙටි ලෙසින් ඇතුළු වීහා ඇතුළු වීම හා පිටවීම දිටිමි. ක්‍රමයෙන් මාගේ දෑස් සහ මුඛය තද වූ දැනුනි. පසුව මාගේ කොඳුනාරටිය උස් වූ දැනුනි. ක්‍රමයෙන් මාගේ මුළු ශරීරෙම ඊට සැහැල්ලු වූ දැනුනි. ඉන්පසු මාගේ සිරුර කිසිදු හැඩ තලයක් නොමැතිව විසිර ගොස් ඇත්තාසේ දැනුනි. මෙසේ බොහෝ වේලාවක් භාවනාවේ රැඳී සිටියෙමි. ඝණ්ඨානාදයක් ඇසිනි. ක්‍රමෙන් දැස විවර කළෙමි. ඊතා සැහැල්ලුවක් හා හදපිරි සතුටක් මා වෙත ලං වී තිබුණා දැනුනි. ගෙවි යන කාලයේ වාඩි වී ගෙවි යන කාලයේ වැඩිව වැඩිම කොටසක් ඒ මොහොතේ කළ දෑ ස්වභාව සමගම ගත කෙලිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාවේ මේ අඩුපාඩු යම් අඩුපාඩු සහ මා ඊට එකතු කළ යුතුද එකතු කළ යුතු දේ මා වෙත අනුකම්පා කර පහදා දෙන්න. සක්මන් භාවනාවද පළමුව වම දකුණ වශයෙන් පසුව ඔසවනවා ගෙනියනවා තබනවා ලෙසින් කරගෙන ගියමි. පොළොව හා ලනුපැදුර ස්පර්ශවන සෑම විටම එයද හොඳින් දැනුනි. ආයාසයෙන් තොරව පැය භාගයකට වැඩි කාලයක් සක්මන් භාවනාව කරගෙන යාමට හැකිය. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට හා මාගේ ඇති අඩුපාඩුද මා වෙත අනුකම්පා කර ලබා දෙන සේක්වා ඔබ වහන්සේ අප වෙත ලබා දෙන මිලකල නොහැකි ධර්ම දාණය තවත් ඉදිරියේදී ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අවසානයේ අමා මහ නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි ත්වන් සරණයි ඔබ මේ ඇති කරගත්ත එකලස කඩා ගන්න නැතුව ඉදිරියට ගෙන එක තමයි පෞරුෂත්වය කියන්නේ ඉතින් ඔය කැඩනොත් ආයතන ගන්න එක ලේසි නෑ. ඒක නිසා ඇති වෙච්ච එක නැවත නැවත කිරීමට කියනවා සතත අභ්‍යාසෙ. නිති පැවැත්ම. ඒ නිසා කාලසටහනට ගරු කරලා දිගට කරගෙන යන්න. එතකොට ඔක ලොකු ගැම්මකට වැටෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම මෙතන හිටගෙන ඉන්නවා යයි දැන සක්මන් තීරුවේ ඉදිරියට පාද තබන විට වැලිවල සිනිඳු බව තෙරපෙන එරෙන ගතිය දෙපතුලට හා ඇඟිලිවලට හොඳින් දැනුනි. අවුව වැටෙන තැන්වල රස්නයත්, සෙවන තැන්වල සිසිලසත් පාදවලට හොඳින් දැනුනි. මෙලෙස සක්මන් තීරුවේ වාර දෙකක් පමණ යන විට ඇවිදින බව දැනගෙන දිගටම ඇවිදීමි. මුළු ශරීරයම ඉදිරියට ඇදෙන ආකාරය හොඳින් දැනේ. මෙසේ වාර කීපයක් යන විට ආයාසයක් නැතිවම ඉදිරියට යන බව දැනේ. පෙරට වඩා සක්මන වේගවත්ය. පහසුවකි. පරයන්ක භාවනාව. කය සැහැල්ලු කර වාඩි වී වාඩි වී සිටින ඉරියව්ව දෙස බැලිමි. පාද පොළොව ස්පර්ශ වී ඇති ආකාරය, අත් දණහිස් උඩ ඇති ආකාරය දැනේ. මුළු කයම ගලක් මෙන් තදට දැනේ. ටික වේලාවක් යන විට කය හිව් තද ගතිය අඩු වී යයි. සැහැල්ලුයි. වෙන කිසිවක් නැත. කිසිවක් නැති හිස් අවකාශය දෙස දිගටම බලා සිටිමි. අතරතුරේදී ශබ්ද ඇසේ. සිතවිලි පහළ වේ. නැවත හිස් අවකාශය දෙස බලා සිටිමි. විටක ඊතා සියුම් හුස්මක් දැනේ. ඉන්පසු හුස්ම ගොරෝසුවට දැනේ. නැවත කිසිවක් නැත. ආයෙත් වරක් පාද පොළවට තද තද තදටත් ශාරීරියේ තද ගතියක් දැනේ. මෙලෙස පරයන්ක පරයන්කේ විටක අරමුණක් නැතිවත් හුස්ම, කය, ශබ්ද, සිතවිලි ආදී ඇතිවත් ගත වේ. භාවනාව සම්බන්ධයෙන් ඊතා කාරණික උපදෙස් ලබා දෙනමින් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔ මේකේ අර අවසානයේ සඳහන් කළ තියෙන විදිහට අරමුණක් ඇති සතිය සහ අරමුණක් නැති සතිය කියන දෙකටම සමහිත එනකන් දෙකම එකමයි කියන එකට එනකන් භවනා දිනු කරන්න. දැන් ඒකට පොට පෑදිලා තියෙන්නේ. ඒ නිසා අරමුණ ආවයි කියලා තරහ වෙන්නත් එපා, අරමුණ නැතුණ කියලා සතුටු වෙන්නත් එපා. නැත්නම් අරමුණ නැතුණ කියලා තරහ වෙන්නත් එපා, අරමුණ ආවයි කියලා සතුටු වෙන්නත් එපා. මේ දෙකටම සමහිතක වෙනකන් දිගට කරගෙන යන්න ඕනේ. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පාද පොළෙහි වැදීම හොඳින් නිරීක්ෂණය විය. වැලි මළුවේහි සහ ලනුපැදුරුහි රළු ස්වභාවය තෙතමනයේ වේලි බව උණුසුම් සහ සිසිල් ස්ථානවල වෙනස පහස ලැබෙමි. පහස කලෙමි. සිමෙන්ති පොළවේහි උඩමළුවේ වල ගොඩැලි මෙන්ම සුමට ස්ථානද හඳුනා ගතිමි. කීප අවස්ථාවල් වලදීම පායට දැනෙමින් තිබූ ස්වභාවයන්හි දැනීම අඩුවන බවක් දැනීය. එය විශේෂයෙන්ම වැලිවල සහ ලනුපැදුරුහි රළු ස්වභාවයයි. මේ දැන්ම මේ දැනීම සනාත කර ගැනීම පිණිස වෙනත් ස්වභාවයෙන් ස්වභාවයන්ගෙන් යුක්ත ලනුපැදුරවල සක්මන් කරන ලදී. එහිදීද ලනුපැදුරවල රළු බව දැනීම අඩු වෙන බව දැනගතිමි. ස්වාමින් වහන්සේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ වායු ධාරාව සියුම් බවට පත්වීමට සමානද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මොන අරමුණත් ඇසුරු කරත් වැඩියෙන් ඇසුරු කරනට අරමුණ එපා වෙනවා. ඒක තමයි නිවන කියන්නේ. අරමුණ වලට කෑදර වෙන එක තමයි සංසාර කියන්නේ. ඒකට අරමුණ මාරු කරන්න ඕනේ. එච අපි කරන්නේ නිතරම අරමුණ මාරු කරන. මේ සංසාරෙ දික් වෙනවා. එසේ ඒක අරමුණක ඉන්න කොයි අරමුණ ගත්තත් ටික වෙලා කරන එක එපා වෙන ගතියක් එන එකට කියනවා විරාගය කියලා. ඒ විරාගය තමයි ශ්‍රේෂ්ඨම ධර්මය. ඒ නිසා මොන ක්‍රමෙන් හරි මේ විරාගයට පහළ වෙන්න අරින්න. එහෙම නැතුව ඉන්න හැම වෙලාවෙම රාගය කියලා හිතා ගන්න. එහෙම නැතිව හැම වෙලාවෙම සංසාරෙ දික් වෙනවා. ඒ නිසා මේ වගේ ලේසි ක්‍රමයක් පහසුවෙන් තේරුම් ගන්න ක්‍රමයක් හම්බෙච්චාම ඒකට පූර්ණ විශ්වාසයෙන් යෙදිලා ගත කරන්න ඕනේ සක්මන නෙවෙයි පරියන්කේ නෙවෙයි කන බොන දෑ නෙවෙයි අදින පළඳින දෑ නෙවෙයි සියලු දේම වටිනාකම අඩු වෙනවා එකක් බලන්න හිටියොත් ඒකමයි අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පිස්සු වෙච්ච රිලෙවෙක් වගේ අත්ෙන් අතට පැන පැන ඉන්නේ මොකද අර නීරස වෙනකට කැමති නැහැ ඒ කියන්නේ නිවනට කැමති නැහැ ඒ කියන්නේ විරාගයට කැමති නැහැ ඉතින් චෝදනා කරනවා. චෝදනා කර කර මේ ලිපේ ඉඳලා කබලේ ඉඳලා ලිපට පයින්නා වගේ පැන පැන විඳවනවා. ඒ වෙනුවට එක අරමුණක් කරන පරිශන කරන දෙකක් කරන් කරන තුනක් කරන කරපු එකම තමයි කොයි එකෙත් තියෙන එකමයි. ඉතින් ඒක පහු වෙනකොට අන්වේ ඥාන දිගේ ණය විපස්සනාදී ඔක්කොම ඔච්චරයි කියලා තේරෙයි. ඒක නිසායි අපි මේ සියල්ල අතහැරලා එකක් අරගෙන කරන්නේ. ඒක පරියන්කේ වගේම සක්මනේදී තේරිච්ච එක හොඳයි. ස්වාමින් වහන්ස මා බුද්ධ වන්දනාවෙන් අනතුරු පරයන්ක භාවනාවට වාඩි වන්නෙමි. ඒ මොහොත ගැන මා ඊටමත් සැහැල්ලුවෙන් සතුටින් සිටින බවත් හුස්ම රැල්ල මට නොදෙනීම සිදුවේ. මට විශාල නිදහස් බවක් දැනේ. මුලින් නැවතී හුස්ම රැල්ල පිළිබඳව නැවත සිහි නොවන්නේය. ඒ දෙස මට බලා ඒ දෙස මම බලා සිටින්නෙමි. මම කුමක් කළ යුතුද? ගෞරවයෙන් විමසා සිටිමි. සක්මන් භාවනාවට পায় ඔසවනවා, තබනවා හිතමින් විනාඩි 40ක් පමණ වෙහිසීමක් නැතිවම ගමන් කරමි. සැහැල්ලුවක් සැහැල්ලු පමණ සැහැල්ලුවක් පමණක් දැනේ. ගෞරවයෙන් විමසා සිටින්නේ මම මීළඟට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඔය නැති වෙච්ච සැහැල්ලු ඇති වෙච්ච සැහැල්ලුව නැති කරගෙන මොනවා හරි අවුලකට ඔලුව දාන එකයි කරන්න ඕනේ. කක්ක ටිකක් ගා ගන්න ඕනේ. ඒක තමයි හැම වෙලාවෙම ඉල්ලන්නේ. කොහොම හරි කියලා සුද්ධ සුද්ධ කළ තුනම දැන් මොන කක්කද ගා ගන්න ඕනේ කියලා. චූ ගාගත්තාම හරිද කක්ක ගාගත්තාම හරිද වමනේ ගාගත්තා හරිව ඉතින් මේක නැති වෙච්චාම උණ වාගේ පිසිතු වෙන්න වෙන්න නිකන් උණ ගතියක් වගේ දැනෙනවා කියන්නේ ඕක දිගට පවත්තන්න ඇති වෙච්ච පිසිතුකමට අනුග්‍රහකරනද ප්‍රශ්නයක් නෙමෙයි මෙතෙන් තියෙන උත්තරයන්නේ ඇයි මේ උත්තරේ ප්‍රශ්නයක් කරගන්නේ ඒ ටික වාර්තා කරලා නතර කරා නම් එච්චරයි ප්‍රශ්නේ අහන්න නැතුව මෙච්චර ලස්සන එක ලියලා දැන් අහන දැන් මොකද කරන්නේ ඒ කියන්නේ කක්ක ගන්න තියෙන කොහෙන්ද කියලා අහන්නේ ඉතින් සුපර් මාකට් එකකින් අරගන්න එකයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාස 4ක පමණ සිට ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව වඩමි. මෙවන් වැඩසටහන් වලදී පමණි. නිවසේදී කිරීමට නොහැකි වුවත් নিরතුරුවම සතිමත් බවෙන් සිටීමට උත්සාහ කරමි. පාරයන්ක භාවනාව. ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම රැල්ල ඊතා සිහින් මී නොදැනෙන තත්වයකටපත් වී හිස් අවකාශයක් අත්දකිමි. ස්පියන් වේ වේගයෙන් ගැසීමෙන් එම තත්වයට පැමිණි පැමිණි. එවිට කය ඊතා සැහැල්ලුය. වේදනාවක් නොදැනේ. වාඩි වී සිටින ඉරියව්ව ඊතා හොඳින් දැනේ. අවට සිදුවන දේ ඇසේ. නමුත් ඒට අවධානය යොමු වන්නේ නැත. මෙලෙස දින දෙකක් අත්දැක්කෙමි. ඊට පසු දින දෙකේදී නළලේ ඇහිබඹ අතර මැදින් විදුලියක් කැරකෙනවා ලෙස දැනුනි. ඒ ඉවසා සිටීමට ඉතාමත්ම අපහසුය. එම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා වේවා යයි සිතමි. එදෙස බලා සිටීමේදී විනාඩි 45ක් පමණ 45කට පමණ පසු එම තත්ත්වය අඩු විය. පියවි සිහියට පැමිණි පසුවද නළලේ අපහසුතාවයක් දැනිනි. එම තත්ත්වය පවතින විටදී හුස්ම රැල්ල පිළිබඳව අවධානයක් යොමු කිරීමට නොහැකිය. මාගේ ගැටලුව මෙයයි. එම අපහසු අවස්ථාවේදී එදෙස බලා සිටීම නිවැරදිද? නොමෙතිනම් මා කල යුත්තේ කුමක්ද? මෙම ගැටලුව නිසා පරයන්කය එන විටම නලලෙහි වේදනාව දැනේ. අද දිනද මෙසේ දැනුනි. හුස්ම රැල්ලි දෙක තුනක් දැනීමෙන් පසුව සිහින් බවට පත්වේ. සක්මන් භාවනාව. දෙපතුල් වලට වැලි මළුවේ වැලි වල ස්පර්ශය හොඳින් දැනේ. මුල් කාලයේදී වම දකුණ යනුවෙන් මෙනෙහි කළත් දැන් දෙපා ඉබේම ගමන් කරයි. දණහිස් වලින් පහළ කොටසට කොටස යන්ත්‍රයක් මෙන් ගමන් කරයි. අවට කිසිවක් ගැන අවධානය යොමු වන්නේ නැත. සක්මනේදී පහසු අපහසුාවක් නොදෙනන නිසා සක්මනේදී අපහසුාවක් නොදෙනන නිසා වඩාත් කැමතිය. පරියංක භාවනාවේදී සහ සක්මන් භාවනාවේදී සිදුවන මෙවන් දේ සෑම දිනම සිදුවන්නේ නැත. වඩාත් සැහැල්ලු ලෙස හිතට බරක් නොගෙන භාවනාව වඩමි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. ඒ පරියංකේදී ඒ නලල මැද්දැනදී අරමුණු කරන්න. ඒක එනකොට ඒක ඒක සති අරමුණ වශයෙන් තියාගෙන ඒක දිගේ ඉන්න මෙතකොට විනාඩි 45 කට යන විනාඩි 45ම සතිය තියෙනවා. ඉතින් ඒක සතිය තියෙන බාට ලකුණක්. එහෙම නැත්නම් සතිය නිසා ලැබිච්ච ආනිසංශයක්. මේ නිසා භාවනාවේ අනිවාර්යයෙන් මේක ඉන්න තාකල් කෙලස් නැහැ. එකම දේ තියෙන මේකට ද්වේෂයක් තියෙන බව තියෙනවා ලියලා ලියන කෙනා. ද්වේෂය නැතර එක ලෑස්තිලා යන්න. ඒ ආනපනිනවා ආනපනේ බලන්න. මේ නල්ලමැද දැනෙන දේ තියෙනවනම් ඒක අරමුණු කරන්න. ඒක අරමුණු කරගත්තට පස්සේ ඒක භාවනායේ දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු තත්ත්වයක් සතිය නිසා ආපු ආනිසංශයක් කරගෙන බලන්න. එතකොට ඒක Tamanට අත්වලක් වෙයි ඉදිරි ගමනට. අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය හා තිර ජීවනයේ ප්‍රාර්ථනා කරන අතර මට තිබෙන ගැටලුව පරයන්ක භාවනාවේදී ආනාපාන සතියෙන් හුස්ම එනවා යනවා බලා සිටින අතර හුස්ම රැල්ල නැවතී ටික වේලාවක් කිසිම රැල්ලක් අරමුණක් නොමැතිව බලා සිටිනවා. ඒ අතර මට ටික වේලාවකින් දීර්ඝ හුස්මක් නැවත මම හිතලාම ගන්නවා. එය මට ගැටලුවක්. ස්වාමින් වහන්සේ පහදා දෙන්න. දිගටම ආනාපාන සතිය වඩනවාද? සක්මන් භාවනාව නම් කරගෙන යන අතර දකුණු කකුල ඔසවන විට වම් කකුල තබනවා. සමහර අවස්ථාවේදී දෙක මාරු වෙලා සිහියට නැගිනවා. ස්වාමින් වහන්සේට නිරෝගී සුවය පතමි. මගේ ගැටලුව මම වේගවත් වැඩි වැඩිවීමද ගැටලු දෙකක් ලියන්න උත්සාහ කරලා තියෙනවා මේ ආස්වාද ප්‍රසවාස කරනවා ඉඳලා ඉඳලා ආයාසෙන් හුස්ම ගන්නවා කියලා ඒක හොඳට බලන්න ඒක ගන්න හුස්මක් නෙවෙයි එහෙම නැත්නම් ආයාසෙන් නෙවෙයි මේ සිදුවෙන එකක් ඒකට ඒක වෙන්න අරින්න ඒක වෙනකොට සතිය තියනවාද එහෙම නැත්නම් මේක නිසා සතිය කැළඹෙනවාද කියලා බලන්න සතිය කැළඹෙන්නේ නැත්නම් මේක ගන්න එකක්ද ගැනෙන එකක්ද කියනකොට ටික කාලයක් යනකොට ඒක තේරෙයි වේගයේ තිබුණත් ප්‍රශ්නයක් නැහැ ඒ වේගයේ තියේදී සතිය තියෙනවා මොකද අපි මේ උත්සාහ කරන්නේ සියල්ල කැප කරලා මතුවෙන දෙයට සතිමත් වෙන්නනේ මොනවා මතුණත් ඒකේ කෙලෙසයක් නැහැ. මතුවෙන හැමදේම සතියට ලක් වෙනවා නම් සතිය ආලෝකයට ලක් වෙනවා නම් සතිය වැඩිමක් සිදු වෙනවා. එතකොට මේ සැකේ ඇතිවීම තමයි අපි මුළු වැඩමුළුවටම ගත්ත මාතෘකාවේ තියෙන කංකාව කියලා කියන්නේ ඒකයි. ඒක අහන්න තියෙනක හොඳයි. ඒක ඇහුවයි කියලා නරකක් කියලා නෙවෙයි කියන්නේ. නමුත් හරිපාරේ යනකොට අපි හිත හරියට සැක කරනවා. අපි මෙතෙක් කල් කක්කපාරේ ගියා කිසිම තැකයක් නැහැ. නිස්සගවම යනවා. හරි පාරේ යනකොට හැක්කන. ඉතින් ඒක විසුද්ධියක්. මේ භාවනා ගමනේ හම්බෙන හතරෙනි විසුද්ධිය සැකේ අපි සැකේ නැති කරන්න තියෙන්නේ මේ හැම මතුවෙන දෙයකම මුල බලන්න. මේ ආශායයෙන් ආයාසයෙන් දිග උස්මක් ගන්නවද? ඇත්තට මේක නිකන් ඉබේ ගැනෙන එකක්ද කියලා බලපු දවසේ සැක දුර වෙයි. ඒතකොට ප්‍රශ්න විසඳෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි පරයන්ක භාවනාව අද දින පාන්දර භාවනාවට මා වාඩි වුණා. ආශ්වාසය ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. ආශ්වාසයේ නාසිකාග්‍රයේ වදින බවත් හොඳින් දැනුනි. ටික වේලාවකින් පසුව මාගේ කොඳු යට පෙළී ඍජු බවක් දැනුනි. දැන් මාගේ හිසත් කොඳු යට පෙළත් එකම සරල රේඛාවකට පැමිණ ඇති බව දැනේ. දැන් මට කල ඍජුව කය ඍජුව තබා ගැනීම ඉතාමත් පහසුය. පිම්බෙන හැකිලෙන බවද හොඳට දැනුනි. ටික වේලාවක් යන යන විට පිම්බෙන හැකිලෙන බව නොදැනුණා. ශරීරයට බොහොම සැහැල්ලුවක් දැනුණා. ශරීරය පොළවේ ගැටි ගැටු ගැටි බව දැනුනේ පිටුපස ප්‍රදේශයේ පමණයි. කකුල් පොළවට ස්පර්ශ වන බව හොඳින් දැනුණා. කයට බොහොම සැහැල්ලුවක් දැනුණා. මෙසේ විනාඩි 15ක් පමණ සිටීමට හැකි වී ඇතැයි මම සිතමි. ටික වේලාවකට පසු නැවතත් හුස්ම රැල්ල දැනුණා. ආශ්වාස ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල පිහිටියා. ඒ සමගම වම් කකුල කකුලේ පහළ බාහුවේ තද වේදනාවක් දැනුණා. ඒද ටික වේලාවක් පැවතුණා. ටිකකින් ඒද නැතුව ගියා. නැවතත් ප්‍රථම මූල කර්මස්ථානයට පැමිණියා. හිත පිටතට විසිරී ගියේ නැහැ. වටපිටාවේ ඇසෙන කුරුල්ලන්ගේ ශබ්දය කුස්සියේ කුස්සියේ ශබ්ද මගේ භාවනාවට බාධාවක් වූයේ නැහැ. උදාසන භාවනාවේදී හුස්ම රැල්ලේ වේගය ක්‍රමයෙන් අඩු වී හුස්ම රැල්ල නොදෙනී ගියා. ඉන්පසු කහපාට ලා රෝස පාට හුරු වලාකුලක් සමග මාගේ හිසත් ක්‍රමයෙන් භ්‍රමණය වෙන්නට පටන් ගත්තා. ඉන්පසු නැවතත් හුස්ම හිත පිහිටුණා. නිදිමත කම්මැලිව නැතිව කම්මැලිකම නැතිව ගියා. භාවනාවේ වාඩි වී සිටීමට කැමැත්තක් ඇති වුණා. සක්මන් භාවනාව. අද දින මා වැලිමලුවේ වම හා දකුණ වශයෙන් පාදයන්ට හිත යොමු කරමින් ඇඟිලි තුඩ පොළවේ ස්පර්ශ වන බවත් පාදයේ මුලැමැද අග දකිමින් සිටියා. අනතුරුව පාදයේ උඩ බාහුවේ සහ යට බාහුවේ මස් පිඩු තද බව පොළවට පාදයේ තබන අවස්ථාවේ දැනුණා. පාදයේ ඔසවන විට මස් පිඩු ලිහිල් වෙන බවද දැනුණා. කොඳුයට පෙළිය ඍජු බවත් පපුව ඉදිරියට නෙලා පිහිටි බවත් දැනුණා. එවිට සක්මන් භාවනාව කිරීමට ඉතා පහසු බව දැනුණා. කම්මැලිකම නැතුව ගියා. බොහෝ වේලාවක් සක්මනේ යෙදී සිටීමට හැකි වුණා. කාලය ගතවන බව නොදිනී ගියා. ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. අපිට වැහෙන සද්ද දැනෙන හිතවිලි සහ වේදනා වලට අපි කරදර කරනවා මිස ඒව එකක්වත් අපිට කරදර කරන්නේ නිසා කොයි වෙලාවක හරි කය එකලස් වෙලා හිත එකලස් වෙච්ච වෙලා වෙන කොච්චර සද්ද ගියත් අපි එකට ඇඟිලි ගහලා කරදර කෙරුවේ නැත්නම් සද්ද අපිට කරදර කරන්නේ නැහැ. ওই හිතවිලි ඇවිල්ලා යනවා අපි ඒවට ඇඟිලි ගහලා කරදර කෙරුවේ නැත්නම් ඒව අපිට කරදර කරන්නේ නැහැ. වේදනාව කොච්චර දෝ එනවා අපි ඒව කරේ දාගත්තේ නැත්නම් රිදෙන්නේ නැහැ. ඒ නිසා මේ පු탁ජනය කරන්නේ අහගෙන හිතවිල වලට කරදර කරන එක තමයි. අහගෙන සද්ද වලට කරදර කරනවා. අහගෙන වේදනාව වලට කරදර කරලා කතන්දර හදනවා. භාවනාවට හිත ගියා නම් ඒ ඔක්කොම ඇවිල්ලා යන බව තේරුණාම මේ පොකුරු ඇස්සට ඉදිරි ඉදිරිපත් වෙච්ච කෙනෙක් වගේ කැමති නම් තෙමෙන්න පුළුවන් කැමති නම් නොතෙමෙ ඉන්න පුළුවන්. ඒක විකූර්ණ නෙවෙයි ඇත්තටම ආශ්චර්ය ධර්ම. අපි මේ අහකැනෙව කොච්චර දවසකට වද වෙනවද කියන නිසා බුදුහාමුදුරන්ට ස්තුති කරන්න ඕනේ. මේ කරදර වෙනකොට අරමුණට හිත ගත්තා නම් ඒව එකකින්වත් කරදර නැති වෙන ඉතින් මේක තමයි මදි අත්දැකලා තියෙනවා මදි දිගට අත්දකින්න එතකොට තමන්ට විශ්වාසය තව වැඩි වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සක්මන් භාවනාව මම සක්මනේ නිරත වූයේ ප්‍රථමයෙන් දකුණු සහ වම කියාය පසුව දකුණු පාය තබනවත් සමගම වම් පාදයේ ඇඟිලි පොළවට තද වී එසවීමට සූදානම් වන බව දැනිනි දැනින මෙසේ ටික දුරක් සක්මන් කරන විට වම් පාදයට ශරීරයේ ටිකක් බර අඩු වෙන්න දකුණු පාදයට ටිකක් බර වැඩි අන්දම දැනිනි. මෙසේ පාද දෙකෙහිම තත්වයේ ඊළඟට මෙනෙහි කළෙමි. පොළවේ සිසිලස තද ගතිය බොරුළු ගති බොරුළු තද පෑගෙන අන්දම දෙපැයේ වෙනස් වෙන පෑගෙන දෙපැයේ වෙනස් වීමන වෙනස් වීම පෑගෙන අන්දම නිරීක්ෂණය කරමින් සතිමත්ව බොහෝ වේලාවක් සක්මන් කිරීමට හැකි විය. මේ අතර හදිසියෙම දෙපා පැකිලෙන ගතියක්ද වැටේ දැයි කියා මා සතිමත් නැවති නැවත සක්මන් කෙලිමි. එවිට වම් පාදයේ දන හිසේ පොඩි වේදනාවක්ද ඇතිවිය. මෙසේ පිට පිට රැහැයන්ගෙන් නාදයේද නාමල් සුවඳද දැනිනි. පරයන්කය පරයන්කේ මම ඉඳගෙන මා දැන් මෙතන කියා සිතා සතිමත්ව සිටීමේ විනාඩි දෙකකට පසු ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක නිරීක්ෂණය කළෙමි මුලින් නහයේ දෙපසින්ම එක ගානට ආශ්වාසය හා ප්‍රශ්වාසය දිගටම දැනිනි අනතුරුව තව විනාඩි 5කින් පසුව දකුණු නහයේ නහස් පුඩුවෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවිය. මේ දෙස බොහෝ වේලාවක් බලා සිටින විට මා අඳුරේ නිශ්ශබ්දව සිටින බවක් තවත් වේලාවකදී නිින්ද ගියාක් මෙන් උඩුකය පැද්දෙන්නට විය. නමුත් මේ අතර මා සතිමත්ව සිට පැද්දෙන අතරම පිටදෙසින් වතුර ගැලීමක් මෙන් දැනිනි. ශරීරයේ ගැහෙන්නට විය. ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට උගුර තදවීමක්ද විය. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. එළියලා තියෙන විදිහට සක්මන තේරුම් ගත්තොත් බලන්න ගෙදර ගිහිල්ලා ලින්දට යනකොට කඩේට යනකොට කෑමට යනකොට සක්මන් මළුවක නොවුනට ওই ටික දැක්කන්න බැරිද කියලා. පේන්නේ නැහැ මොකද බලන්නේ නැති හින්දා. බැලුවොත් ඕනේ තැනකදී ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ තැනකදී පුහුණු කරලා අනික හැම වෙලාවකදීම බලන්න ඇවිදින හැම වෙලාවකම සක්මනක් කියලා හිතාගෙන කටයුතු කරුවොත් අපි දවස පුරාම ආරණ්‍යක ඉන්නා වගේ තමයි. අපි කඩවීජයක ඇවිද්දත්, පේවමන්ට් එකක ඇවිද්දත් මේ දකපු අත්දැකීම අරගෙන යනවනම් වටපිට තියෙන දේවල්ෙන් කිසි බාධාවක් අපට ඉන්නේ නැහැ. ඒ නිසා මේ ගත්ත සක්මන, ගත්ත අත්දැකීම අනික් පැඩවලදිත් වෙන විදිහකට කියන්න පුළුවන් මේ අතුලේ ගත්ත අත්දැකීම අතුල් දෙකටත් ගන්න. අත් දෙකෙන් වැඩ කරන හැම වෙලාවෙම. පතුලෙන් ඇවිදින හැම වෙලාවකම බලන්න මේකට අවදි වෙනවා නම් මුළු ජීවිතේම භවනා මධ්‍යස්ථානය. හැම වෙලාවෙම වැඩමුළුවක්. ඒකට මෙහෙමම ඉන්න ඕන කමක් නැත්තේ. මේ පටන් ගන්න එක විතරයි. ඒ නිසා මේක ඉතිරලා පැතිරලා යන්න අරින්න කියන එකයි කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සිදු කිරන විට වැඩි වේලාවක් යන්නට මත්තෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ උඩුතොලේ හැපීම හොඳින් හොඳින් දැනෙන මොනමුත් සිත නොඑක් අරමුණු වලට යයි. ඒත් සිත භාවනා අරමුණෙන්ම අරමුණේම තිබේ. ධර්ම දේශනාව ශ්‍රවණය කරන විටත් සිහියේ තිබෙන හැම විටම ආශ්වාස ප්‍රශ්වාසයේ දැනේ. චක්මන් භාවනාවේදීත් කොස්සු පැදුරේ තිබෙන ගොරෝසු බවත් විනාඩි 10ක් පමණ සක්මන් අරමුණේ සිත පවත්වාගෙන හැක ගත හැක මාගේ සිහිය වැඩි දියුණු කරගෙන ඉදිරියට කරන්නේ කුමක්දයි පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සුව පතමි ජීවිතේම හොයලා බලන්න මුළු කයම තියෙන වර්තමානයේ සතියමයි ඒ කය අමතක වෙන හැම වෙලාවෙම සතිය නෑ ඒ නිසා කය තියෙන සතිය නම් කයට හිත ගන්න හැම වෙලාවෙම භාවනාව ලන්නු පැදුරු වේවා නිකම් පැදුරු වේවා ඇවිදිනවා වේවා කය තියෙන්නේ හැම වෙලාවෙම සතිය. කය තියෙන හැම වෙලාවෙම ආනපනෙ තියෙනවා. ඉතින් මේක නොසලකා අනිත් දේවල් වලට යනවයි කියන්නෙම තහ ගහන අපරාධයක්. ඉතින් ඒකනේ අපි මෙතෙක් කල සංසාරිගත වෙලා තියෙන්නේ. දැන්වත් බලන්න පුළුවන් තරම් ටික ටික ටික ටික මේ සතිය කියන කයට, කය තියෙන සතියට හිත දාන්න. බලන හැම වෙලාවෙම ආනපනෙ තියෙනවා. අපිට මේ සංසාරයක වද විලබිලා තියෙන්නේ ආනාපානිය අමතක කිරීමේ සාපේට. උපත්‍යත් එක්ක හම්බෙලා තියෙන ආනාපානත් එක්ක ගත කරා නම් ආයෙන්න වෙන්නේ නැහැ සංසාරෙට. ඒ නිසා පුළුවන් තරම් කයත් එක්ක යාළු වෙන්න, හුස්මත් එක්ක යාළු වෙන්න. ඒක නිතරම එළඹිලා ඉන්නේ. අර අපේ තියෙන නොසන්ඩාලකමට, කඩප්පුලිකමට, නන්නත්තරකමට, දහබදුරා ගතියට අර ලස්සන අරමුණ තියෙදි පිට යනවා. ඉතින් එක සැරේ ඔක්කොම ගන්න යන්න එපා. ටිකෙන් ටික ටිකෙන් ටික කයත් එක්ක යාළු වෙන්න. ටිකෙන් ටික ටිකෙන් ටික ආනාපානත් එක්ක යාළු වෙන්න. ටිකෙන් ටික ටිකෙන් ටික සතියත් එක්ක යාළු වෙන්න. එතකොට Tamanට ඒක තේරෙවි. වැඩි කල් යන ඉස්සලා ඒ නිසා ඔය යන ක්‍රමය හොඳයි. තෙරුවන් සරණයි. අතිපූජනීය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දිනේ ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් පසු මම සක්මන් භාවනාවත් භාවනාවෙන් පසු පර්යංක සඳහා ඉඳගතිමි. ඉරියව්ව මෙනෙහි කරමින් සිටි මම ආශ්වාසය හා ප්‍රශ්වාසය යාලු කර ගැනීමට උත්සාහ ගතිමි. එහි මුල මැද අග විමසීමට ලක් කෙලිමි. ගත වූයේ නිමේෂයකි. මාගේ මුළු ගතම ගල් ගෙඩියක් ගෙඩියක්සේ බැඳී අතපය තදින් වෙලා ඇතිසේය. ඇට පපු ඇට ආදී මුළු අස්ති පද්ධතියටම එකිනෙකාට තදකොට ඊතා තදින් වෙලා බැඳෙන්නට විය. ශරීරයේ පුරාම ඇතුවේ ඊතා තද බල වේදනාවකි. මේ සියලු වේදනා තදවීම මැද ආශ්වාසය හා ප්‍රශ්වාසය මා සමගය. මම කෙසේවත් එය අත්හැරියේ නැත. ඊතා සියුම් ලෙස දැනෙන නොදැනෙන තරමට ඇති හුස්ම දෙස මම හොඳින් අධ්‍යයනය කළෙමි. ශරීරයේ ඇති තදබල වේදනා දෙස මට හොඳින් මම හොඳින් බලා සිටියෙමි. හුස්ම තද වී ඇඟ තද වී මම මැරී යනු ඇතේ මගේ සිතට තදින් දැනුනි. අතපය දිග හැරීමට සිතුණු වාර අනන්තය. තද කළු ගලක්සේ ගුලි වී තද වී ඇති මගේ ශරීරය හාත්පස ඝන අඳුරකින් වැසී ඇත. ඒත් සියුම් වූ හුස්ම දෙස ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස අත නොහැරාම බලා සිටියෙමි. ටිකින් ටික මාගේ ශරීරය වටා පැතිරුණු මන්දාලෝකයේ වැඩිමින් වැඩි වෙමින් ලාකහ පැහැය හා ලා නිල් පැහැයෙන් පැතිරුණි. ශරීරයේ ටිකින් ටික ලිහිල් වන්නට විය. නැවත නැවතත් වරින් වර තද ගති අඳුරුද එය ටිකෙන් ටික වෙනස් වෙමින් ඊතා සුන්දර මන්දා ලෝකයක ලෝකයක මම ප්‍රමෝදයෙන් හුස්ම දෙස බලා සිටියෙමි. මෙසේ බොහෝ වේලාවක් සිටින්නට ඇත. ඒ අතර මට දැන් දොර වසාවී යයි සිතා භාවනාව එතනින් අතර කෙලෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා, නිරෝගී වේවා, සියලු අදිෂ්ඨාන ඉෂ්ට සිද්ධ වේවා. ආනපානියත් බලලා ආනපානේ මුලැමැදාගත් බලනවා කියන වගේ දැඩි සතියට යොමුචාම ආනපනේ පහසුවක් තියෙනවා මුලැමැදාක කෝක වෙතයි. ඉතින් එතකොට ශරීරය කියන්නේ ධාතු මනසකාරයක් විතරයි. තද බවක් තියෙනවා, සහැල්ලු බවක් තියෙනවා, වැగిරෙන බවක් තියෙනවා, පිටුකොන බවක් තියෙනවා. ඉතින් මුළු ශරීරේ පුරාවට ඒ ධාතු ක්‍රියාකාරකම් පේනවා. ඉතින් මේක කාය ආශාවෙන් බැලුවොත් වාතමාරුකයයි, පිත්තමාරුකයයි, සෙම්මාමාරුකයයි නැගිටලා දුවනවා. ඒ වෙනුවට මේ ධාතුන්ගේ ಗುಣ ඉතින් ඒ නිසා ලොකු සංසය පොතේ ලියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. එක එකන ඇවිල්ලා එක එක රංගන කරනවා. එතන මේක අනවරත්යෙන් බාධාවක් නැතුව යන්න දුන්නොත් නිවනට මිසක් වෙන ගමනක් නැහැ. යන්න දෙන්නේ නැත්තේ ශරීර ආසාව නිසා. ජීවිත ආසාව නිසා ඒ නිසා ඒක අතහැරලා මේ ධාතු මනසිකාරය සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් ගැඹුරු භවනාකට වැටෙනවා. ඒකට එච්චර වෙලා යන්නේ නැහැ. හැබැයි එච්චර වෙලා නොගියට පසුගිය දවස් 4-5ක් පේ වෙලා තමයි මේක හදාගන්නේ. ඒ නිසා මේ හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් මේ සමීප උත්සන්නව ආසන්නව මේක අත්දැක ගන්න උත්සාහ කරන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම ප්‍රථම වතාවට නේවාසික භාවනා වැඩමුළුවකට සහභාගී වූ අයෙක් වෙමි. සක්මන් භාවනාව වම දකුණු ලෙස දෙපයට අවධානය යොමු කරමින් සක්මන් කෙලිමි. දෙපායේ යටිපතුළු ඇඟිලි වලට වැලි මළුවේ වැලිවල සුමට බව දැනුනි. ලනුපෙදුරේදී ගොරෝසු බව ස්පර්ශ වන බව අවබෝධ විය. තුන්වන දිනේදී වම් පාය පොළොවට ස්පර්ශ වන්නේ තරමක් දැඩි දැඩි ආකාරයට බවත් දකුණු පායේ මෘදු ආකාරයට ස්පර්ශන බවත් තේරුණි. අද දින අත්හදා බැලීමක් කළෙමි. පෙර දිනවල සක්මන් කරන විට මුල් පියවර වම් පාදයෙන් ආරම්භ විය. අද දින ඒ දකුණු පාදයෙන් ආරම්භ කළෙමි. නමුත් ස්පර්ශයේ වෙනස පෙර ආකාරයටම සිදුවේ. වෙනත් අරමුණු කරා සිත විසිරී ගියද ඒ බව වහා මතක් වී නැවතත් සක්මන්ට අවධානය යොමු කෙලිමි. පියවර 20ක් පමණ එසේ කළ හැක. කායික වේදනාවක් නිදිමත ගතියක් එපා වීමක් අත්විඳී නැත. කයෙන් දහඩිය පිට වුවද එය සක්මන්ට බාධාවක් කර නොගත්ෙමි. පාරයන්ක භාවනාව ප්‍රථමයෙන් ඉරියව සකස් කර ගතිමි. මම දැන් මෙතන සිතින් මෙනෙහි කළෙමි. ක්‍රමයෙන් මා හුස්ම ගන්නා බව දැනුනි. සමහර වෙලාවට වේගයෙන්ද සමහර වෙලාවට සෙමින්ද එය සිදුවිය. එක නාස්පුඩුවකින් ආශ්වාසය සහ ප්‍රශ්වාසය දෙකම සිදුණු බව වැටහුණි. එසේ වද සිත විසිරී ගිය අවස්ථා බොහෝය. ඒ බව වැටහි ගිය වහාම මම දැන් මෙතන යයි මෙනෙහි කර ආනාපානයට අවධානය යොමු කළෙමි. දෛනික කටයුතුවලදී සතිය පැවැත්වීම. අත්පොතේ සඳහන් උපදේශ පරිදි එදිනෙදා දෛනික කටයුතු SMS මත භාවිතා කරමින් සිදු කිරීම තුලින් සතිය වර්ධනය කරගත හැකි බව දැනුවත් වූ වෙමි. ගරුතර ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, නිරෝගී සුවය ලැබේවා. ඊතා ඉක්මන් භවයකදී සසර දුක අවසන් කර නිර්වාණ සුවය අත්පත් වේවා. සාදු සාදු සාදු. ඒ කියන්නේ දවසේ පරියන්ක ඉන්න වෙලාවේදී හිත පිට ගියයි කියලා හිත නරක වෙන්නේ නැති එක විතරයි තපස කියන්නේ. ඒ නිසා ඒක තමයි අපි උත්සාහ කරන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ උත්සාහ කරනකොට තේරෙයි හිත හිත පිට යනවා කියන එකත් හිතලා කරපු දෙයක් නෙවෙයි ඉබේ වෙන්නේ. මේකට පසුතැවෙන කෙනා තමයි මෝඩයා. මේකට පසුතැවෙන කෙනා තමයි අමනයා. මේකට පසුතැවෙන කෙනා තමයි අන්ධකාරයේ ඉන්න කෙනා. පසුතැවෙන්න ලැබෙන දෙයක් නැහැ. බුදුහාමුදුර අපිට ලයිසන් එකක් දීලා තියෙනවා පසුතැවෙන්නේ නැතුව හිත හොඳට යොදලා ආපහු අරමුණ ගෙනත් යන්නේ කියලා. එතකොට මේක කිරීම හුදු විනෝදාංශයක් වෙනවා. ඒකට ඉඳ ගන්න ඕනේ නැහැ. ඕන වෙලාවක හිත පිට යාම් පිළිබඳ තැවීම අඩුවෙන් අඩුවෙන් භාවනා දියුණු වෙනවා කියලා හිතා ගන්න. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස මම 2015 වර්ෂයේ පමණ සිට ඔබ වහන්සේගේ උපදෙස් මත සතිය පුහුණු කරමි. සක්මන සක්මන ඔබ වහන්සේගෙන් මාලද හොඳම තිලිනය සක්මනයි. සෑම විටම මා ආධුනිකයෙකු ලෙස සක්මන් ආරම්භමි. විනාඩි කිහිපයකින් ඉබේ ඇවිදින තත්ත්වයක් වැටහි. ළඟකදී සිට සක්මන් කරන විට මා ඉදිරියෙන් දිය දිය ඡායාවක් වැනි වූ යමක් මා සමග ගමන් කරනවා මෙන් පෙනේ. තවද මුහුණ මුහුණ ආශ්‍රිතව හිස් කබල ඇතුළත යමක් චිරිචිරි හනින් බිඳෙන බවද දැනේ. ඔබ වහන්සේගේ උපදෙස් මත ඒ දෙස බලා සිටිමි. gedara dore වැඩ කරන විටද නිතරම සතියෙන් සිටීමට උත්සාහ කරමි. මා සහභාගී වූ පළමු වැඩසටහන සටහනේ දේශනා කළ විතක්ක సంతාන සූත්‍රයේ කරුණු පිළිපදින මාහට දැන් කිසිවෙකු හා නොගිටී ජීවත් වීමට හැකියාවක් ලැබී ඇත. ඔබ වහන්සේට පිං. පරියංක භාවනාව. මින් පෙර පරියංක පරියංක වලදී වැඩි වේලාවක් වාඩි වී සිටීමට නොහැකිවද දැන් මා එය ක්‍රමක්‍රමයෙන් විනාඩි 50ක් පැයක් පමණ දක්වා වැඩි කරගෙන සිටිමි. වාඩි වී මම මෙතනෙයි මෙනෙහි කරමින් සිටීම සිටින විට සමහර වේලාවල හුස්ම නොදෙනී සිත නිශ්චල වී ගැඹුරු ස්ථානයකට කිඳා බසී. එහි කිසිවක් නැත. මොහොතකින් තිගැස්සී නැමෙත වාඩි වී සිටින බව මෙනෙහි කරමි. සමහර විට හුස්ම වැටහි. ඒද වැඩි වේලාවක් නොගොස් තුනී වී නිශ්චලතාවයට පත් වේ. සමහර අවස්ථාවලදී එකී නිශ්චල ස්ථානයේ සුවය විනාඩි 5ක් 6ක් පමණ රැඳී පවතී. එක් පරියන්කයක් තුලදී මෙම తත්වය බොහෝ වරක් චක්‍රයක් මෙන් සිදුවේ. සමහරක් විට සක්මනේදී මෙන්ම මුහුණ ආශ්‍රිතව චිරිචිරි හනින් බෙදෙන බව දැනේ. මෙය මාගේ භාවනා අත්දැකීමයි. වැඩිදුර උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. අපේ කයේ වචනේ ගැටීම නතර කරගත්තා වගේම හිතින් එන අරමුණුත් එක්ක ගැටීම නතර කරපු ගමන් අරමුණ අපිත් එක්ක ගැටීම හේම නතර වෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල් කරලා තියෙන මේ අහ කියන්නයි ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියපේ. ඒ නිසා ඒවට ප්‍රතික්‍රියා කරන එක පුළුවන් තරම් නතර කරන්න. ඒක තමයි තපස කියලා කියන්නේ. අරමුණු වෙන එක නතර කරන්න හිතන්න යන්න එපා. මොන අරමුණක් ආවත් මම ප්‍රතික්‍රියා කරන්නේ මම විනිශ්චය කරන්නේ මම අනපේක්ෂා අපේක්ෂාවක් කරන්නේත් නැහැ එවිල යන්නයි. ඒතකොට කිසිම අරමුණක් ඉන්නේ අපි හම්බෙන්න නෙවෙයි කියලා තේරෙයි. ඒක නිකන් අපි මේ ආහක යන අරමුණු අල්ලගෙන හිත නරක කරගන්න જાතිය. ශබ්ද වේදනා හිතවිලි ඒවට වෙල යන්න ඇරියොත් පේනවා ඒකට වෙන කොහෙද යන ගමන් මේ අපි ඔඩොක්කේ දාගෙන තියෙන්නේ. ඒකයි කියන්නේ ආහකයන් නැයි කියලා. ඒ නිසා මේක පුරුදු කරාට පස්සේ මේකට බාධා කරන මොනම දෙයක්වත් නැහැ ලෝකේ. අපේම තකතිරුකම සහ අපේම තෘෂ්ණාව විතරයි බාධා කරන්නේ. ඒ නිසා තකතිරුකම නැතිකම විද්‍යාව, තෘෂ්ණාව නැතිකම විරාගය ওই දෙක ඉදිරියට ගත්තා නම් බාධාවක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ සතිය පිළිබඳ අත්දැකීම් මෙසේය. පාරයන්ක භාවනාව ආශ්වාස ප්‍රශ්වාස වාතයේ නාසිකා ආග්‍රේ නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානයේ අරමුණු කරගෙන සතිය පිහිටුවීමට උත්සාහ කළෙමි. භාවනාවට වාඩි වී කයට සිත යොදවන විට විනාඩියකට අඩු කාලයක් තුලදී ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණු වේ. එවිට ආශ්වාස ප්‍රශ්වාසයේ වාතය නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානයේ අරමුණු කර සතිය පිහිටුවමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසය කෙටි වී සියුම් වී යයි. නැවත ප්‍රකටව දැනේ. විටක සිත් සිත වෙනත් අරමුණු ඔස්සේද යයි. එවිටද සිත මූල කර්මාස්ථානයෙන් බැහැර වුණු බව දැන නැවත මූල කර්මාස්ථානයට ගෙනෙමි. මෙය නැවත නැවත සිදුවේ. ඇතැම් අවස්ථාවල මූල කර්මාස්ථානයේ සියුම් වී නොදෙනී ගොස් මම දැන් මෙතන සිටින බව පමණක් දැනේ. මෙම தત્ත්වය කෙටි වේලාවක් පවතින අතර එම අවස්ථා ඊට සෝදායි බවක් වැටහි. ඉන්පසු නැවත මූල කර්මාස්ථානයේ අරමුණු වීම සිදුවේ. සක්මන් භාවනාව පාදවල පතුල් මාරුවෙන් මාරුවට පොළොව මත ස්පර්ශවන අයුරු දක්මින් සක්මන් කරමි යටිපතුලේ වැල්ලේ ගැටෙන විට ඇතම් තැන්වල රළු රළුවත් ඇතම් තැන්වල සියුම්වත් ගැටෙන අයුරු දක්මි පතුල ඔසවන විට පතුලේ ඉදිරිපස වැලි කැට පසු පසුපසට තල්ලු වී යන අයුරුත් ඇඟිලි පොළොව මත ගැටෙන අයුරුත් දකිමි. මෙලෙස පියවර 10ක් පමණ යන විට සිත වෙනත් අරමුණු වලට යාමද සිදුවේ. එවිට නැවත සිත මූල කර්මස්ථානයට ගෙන එමි. ගරු ස්වාමින් වහන්ස එදිනෙදා ජීවිතයේදීද මාගේ සිත නිරන්තරව පැමිණෙන සිතුවිලි දෙස බලා සිටීමට පුරුදුව සිටිමි. සිතුවිලි පැමිණෙන විට එය රාග, ద్వේෂ හෝ ලෝභ සිතුවිල්ලක්ද කුසල අකුසල අකුසල සිතුවිල්ලක්ද යන්න විමසමි. ඇතැම් සිතුවිලි ක්‍රියාත්මක භාවයට පත්වීමට නොදී පාලනය කරගෙන කරගත හැකි වත් එලෙස පාලනය කරගත නොහැකි අවස්ථාද ඇත. මෙලෙස සිතුවිලි මූල වල ස්වභාවය දැක ඇතැම් විට මූල කර්මස්ථානයෙන් පිටතට යන සිතුවිලි තුලද දකිමි. මෙසේ දැකීම තුලින් භාවනාවට සිදුවන යහපතක් ඇද්දැයි වටහා දෙනු මැනවි. තෙරුවන් සරණයි. යහපත් තමයි මේ හිතවිලි හෝ ඒන රාග ద్వේෂ මොහ දේයා එකක්වත් මට අයිති දේවල් නෙවෙයි. මේවා තේරීම නිසයි අපි දුක් ගන්නේ. ඒ නිසා ඒක තෝරන්න නැතුව සියල්ල දේ හිතවිලි කියන ප්‍රමාණයෙන් බලන්න. වර්ග කරවුවොත් වර්ග කරලත් බේරන්න පුළුවන් තත්ත්වයක් එනවා ඉස්සරහට. ඔක්කොම හිතවිලි කියලා බලන්න එකක්වත් මගේ දරුවනේ අවජාතක දරුවෝ. මේ අවජාතක දරුවන්ගේ උපැන්න සාතිකයට නම දාන්න එපා. තාත්තගේ කොටුවේ අස්සම් කරන්න එපා. ඉතින් අස්සම් කෙරුවොත් කරදරයි. ඒ නිසා මේ අවජාතක දරුවන්ගේ කොටුවේ අස්සම් කරන එක තමයි සංසාරිකය. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා සරුවඥාන්ස අපිට මන්ත්‍රය ජප කරලා දීලා තියෙනවා. නේතම් මම නේසෝ හමත්මි නමේසෝ අත්තා මේ මම නෙවෙයි මගේ නෙවෙයි මොකටදයි මේ දුක් කරදර ගන්නේ ඇයි හිට කරදර ගන්නේ බය නම් සැක නම් මූල කර්මත්තාන්න යන්න නැත්තම් මේකට මේ යන්නයි එතකොට ඉන්ටෙන්ඩෝ වගේ තියෙන ඒ තෙරපෙන ගතිය පිරිමැදින ගතිය වෙහෙස කර ගතිය ඉන්ටෙන්ඩ අඩු වෙන්න පටන් ගන්නවා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන සහ පරියංක භාවනාවේදී මම දැන් මෙතන කියන චිත්ත චිත්තක්ෂණයට අනුග්‍රහ වෙලා මම එම ඉරියව්ව දෙස හිසේ සිට පාදයේ දක්වාත් පාදයේ සිට හිස දක්වාත් කීපවරක්ම මෙනෙහි කරමි. ඉන්පසුව ඉක්මනින් හා සක්මනෙහි හා එන අරමුණු වන අරමුණු වල වම වම සහ දකුණ රූප ශබ්ද ගන්ධ වේදනා සිතුවිලි වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් වැඩි වේලාවක් කරගෙන යනවා. බලාපොරොත්තු රහිතව භාවනාවට වාඩි වෙනවා. එයින් ඒ අවස්ථාවල අනුව ප්‍රකටවන අරමුණු ගැන දැනගන්නවා. පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ ශබ්ද වේදනා සිතුවිලි යන අරමුණු වැඩි වේලාවක් යෝනිසෝ මනසිකාර කරනවා. ඉන්පසුව භාවනාවට වාඩි වී නිදහසේ ඉන්නවා. එහිදීත් ඒ අවස්ථාවට අනුව ප්‍රකටවන අරමුණු ඒ මොහොතේදීම දැනගන්නවා. මෙය මට පහසු ක්‍රමයක් විය. ඇතුළත කතාව ටිකක් තියෙනවා. එහිදී මම දැන් මෙතන කියන වචනේ යොදා ගැනීමෙන් විසිරෙන සිත එකඟ කර ගැනීමට උපකාරයක් වුණා. භාවනාවෙන් බාහිරවත් මම දැන් මෙතන කියන වචනෙන් යොදා ගැනීමෙන් සතිය එදිනදා වැඩවලදී පවත්වා ගැනීමට හැකි වෙනවා. මේ නිසා පොඩි විවේක ගතියක් ඇති බව දනිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඔ මේ තියේදී කාලසටහනක් නඩත්තු කරන එක සහ මේ තියේදීත් ඉන්න ඉරියව්ව සමබර කරගෙන ඉන්න එක තුලින් මේකට ව්‍යාකරණයක් හදලා දෙන්න පුළුවන්. ක්‍රමයක් හදලා දෙන්න පුළුවන්. ඒ නිසා නිතිපතාකරනද ඉඳ ගන්නකොට හිටගෙන ඉන්නකොට ඉරියව්ව පිළිබඳ සැලකිලිමත් වෙලා සමතුලිත කරගන්න. එතකොට භාවනාව උඟක් ඍජු වෙලා එනවා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මම ආධුනික යෝගාවචරයෙක් වෙමි ආශ්වාසය හා ප්‍රශ්වාසයේ නාස්පුඩු දෙකේම ඇතුළෙන බවත් පිටවන බවත් හඳුනාගෙන ඒ පිළිබඳ අවධානයෙන් සිටියෙමි විනාඩි 10ක් පමණ මෙසේ කිරීමට හැකිය දිගු ආශ්වාසයක්ද කෙටි ප්‍රශ්වාසයක්ද ඇති බව ඇතිවන හැටි නිරීක්ෂණය කළෙමි පසුව සිත වෙනතකට යොමු වී ඇති බව දැනුණා දැනුන නිසා නැවතත් මුල සිට ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක දෙස බලන්නට විය. මෙසේ සිටන විට ෂණික තිගැස්මක් දැනුණා. නැවතත් ආශ්වාස ප්‍රශ්වාසය ගැන මුල සිටම පටන් ගතිමි. මෙවන් තිගැස්ම කීප වාරයක්ම සිදුවිය. නමුත් අද උදෑසන 5 සිට 6:30 දක්වා භාවනාවේදී ඊතා සුපරීක්ෂාකාරී ලෙස හුස්ම රැල්ල නාස්පුඩුවල හැපෙන ආකාරය බැලුවෙමි. දිගු වේලාවක් මෙසේ සතිමත් සිටන අතර ආශ්වාසය හා ප්‍රශ්වාසය ක්‍රමයෙන් වේගවත් වුණු බව දැනුනි. අවසානයේ වේගය ක්‍රමයෙන් අඩු වී නතර විය. නමුත් සිහින් ලෙස හුස්ම ගන්න ආකාරයක්ද දැනුනි. ඉන්පසු කය දෝලණය වන ආකාරයක් දැනුනි. සිත වෙනත් සිතුවිලි ඔස්සේ නොගිය බවද වැටහුණි. සක්මන් භාවනාව. පාය ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් පළමු දිනේ සක්මන් භාවනාව පටන් ගතිමි. සිත නොඑක්වර පිටතට ගොස් ඇති බව කීපවරක්ම දැනුනි. දෙවන දිනේදී පාදයේ මුලැමැද අග පොළොව මත ස්පර්ශ වන ආකාරය දෙස නිරීක්ෂණය කරමින් සිටන විට මගේ සිටන විට සිතේ විසිර යාම අඩු බව වැටහුණි. තෙවන දිනේ ඊතා සෙමින් මුළු කකුලේම චලනය නිරීක්ෂණය කරමින් සක්මන් කළෙමි. වැඩි පියවර ගානක් සතිමත්ව කළ හැකි බව වැටහුණි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. පතන බෝධියකින් නිර්වාණ ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. හොඳයි දිගට මේ විදිහට කරන්න ලැබෙන ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස සක්මන පියවර 12ක් පමණ සතිමත්ව ගමන් කළ හැකි විය. පසුව සිත පිටගොස් යලිත් පාදයේ දෙසට සතිමත් විය. මේ අතරේදී ශරීරේ නැති පරණලක් වාගේ දැනුනි. තවත් පිටක කොටු කොටු වාගේ දැනුනි. භාවනාව හිස් තැනක සිට හිස් තැන්හි සිටින විට ශරීරේ නැති වී යන ආකාරයේ දුටිමි. යලිත් ගැස්සී පැමිණි පැමිණි. මෙතන කිසිවක් නොමැති බව තේරුණි. විඳින කෙනෙක්වත් විඳවන කෙනෙක්වත් නැත. චිත්ත චෛතසිකයේ පමණක් ක්‍රියා කරන බව අවබෝධ විය. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔව් දිගටම පවත්තන්න. එතකොට තමයි මේ කියන දේ ප්‍රත්‍යක්ෂණය කිරීම ප්‍රත්‍යක්ෂ කිරීම එහෙම නැත්නම් බුද්ධිය ලැබීම ගොඩාක් කල් කරනකොට තමයි සිද්ධ වෙන්නේ. ස්වාමින් වහන්ස පරයන්කේ සිට ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙකටම දෙකම නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය නැති වී ඇති වී නාසිකාග්‍රයෙන් ප්‍රාශ්වාසයේ පිටවන අයුරු දුටුවෙමි. හුස්ම දෙස බොහෝ වේලාවක් බලා සිටීමට හැකිවිය. හුස්ම ඇතුළු වන පිටවන මිනිත්තු 20 30ක් පමණ බලා සිටීමට හැකිවිය. ප්‍රීතියෙන් එම කාලයේ බලා සිටීමි. සක්මන සමහර විටක කකුලේ ලොකු වේදනාවක් ඇතින බවත් කකුලේ තදබල ලෙස රිදෙන බවත් නැවත එය හරි හැටි ඇවිදීමට පුළුවන් වූ බවත් සීතල උණුසුම තද බවත් පඨවි ආපෝ තේජෝ වායෝ දැනි දැනි ඇවිදීම කරණියෝ කරණුවේ සතුටෙනි. පැය භාගයක් පමණ නමුත් වේදනාව තදින් දැනිනේ. අවස්ථාවද නැතුවා නොවේ. නමුත් ක්‍රමෙන් එම වේදනාව මගහැරී ගොස් නැවත මූලදී මෙන් ඇවිදීමට පුළුවන් විය. දැන් මට සතුටිය. ඊළඟට මා කුමක් කරම්ද? නොදනා බැවින් දැන ගැනීමට ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ තවත් කල හැකි දේ දැනුවත් කරන ලෙසයි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මේ සතුටින් ගත කරන කාලේ පුළුවන් තරම් වැඩි කරන්න. ඒක කරන්න ඕන දේ සතුට හිතට ඉබේම වැටේ. කනගාටු විතර වැටෙන දේ නම් කිසිසේත්ම ගන්න දෙයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඒ සතුට ගෙනල්ලා ඒ සතුටේ নিমগ্ন වෙන්න අරින්න. සතුටේ කිමි දෙන්න අරින්න. ඒකට කියනවා ප්‍රීණණය කියලා. පිනා යනවා කියලා. එතකොට හිත දන්නව කරන්න ඕන දේ. එතකොට විවේක වෙච්ච හිත දන්නව කරන්න ඕන. නිසා විවේකයේ දීලා ඒක වැඩි කරන්න උත්සාහ කරන්න. එතකොට ඉබේම ගමන සිද්ධ වෙයි. නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මා නිස්සන්න පුණ්‍ය භූමියට පැමිණි දෙවන අවස්ථාවයි. අවසරයි සක්මන් භාවනාව. සක්මන් කරන විට වම් පායට වඩා බරට දකුණු පාය පොළවේ ස්පර්ශ වෙනවා දුටු වෙමි. වල්ලු කර නැමෙන දිගහැරෙන අයුරු දැනුනි. දකුණු පායේ කෙන්ඩාවලට වේදනාවක් දැනුනි. පාද තබන විට කය ඉදිරියට නැවෙන ආකාරයද දැනුනි. නැවතීමට හැරීමට අවධානය යොමු නොකොට දිගටම සතිය පිහිටුවාගෙන සක්මන් භාවනාවේ යෙදුනි. විටක කයේ උඩු කොටස ඉදිරියට නැමන ආකාරය දැනුනි. පරයන්ක භාවනාව සක්මන් භාවනාව පරයන්ක භාවනාව සාර්ථකව කර ගැනීමට කිරීමට අත්වලක් වූ බව ප්‍රත්‍යක්ෂ විනි. මම ආශ්වාසය ප්‍රශ්වාසයෙන් වෙන්කොට හඳුනා ගන්නට බොහෝ කාලයක් ගත්ෙමි. ආශ්වාසය බොහෝ විට කෙටියෙන් ප්‍රශ්වාසය දීර්ඝවත් දැනුනි. ආශ්වාසයේ සිසිලසත් ප්‍රශ්වාසයේ උණුසුමක් දැනුනි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් කැඩි කැඩි යන සුළං රැල්ලක්සේ දැනුනි. මම දීර්ඝ වේලාවක් ඒට අවධානය යොමු කළෙමි. සිත අරමුණේ නොසිට පිටතට ගිය අවස්ථා තිබුණි. සමහර විටක පිට ගිය සිත නාසිකාග්‍රයට එනවා වෙනුවට පපුවේ පිම්බෙන ස්වභාවයට ආබව දැනුනි. මාය මෙනෙහි කළෙමි. ස්වාමීන් වහන්සේ විටක පරියංක භාවනාවේදී යෙදී සිටන විට මට තදේටම දහඩිය දමයි. තේජෝ ධාතුව කිපිලා යයි මම මෙනෙහි මෙනෙහි වෙයි. සතියේ පෙරටුව වීරිය හා ප්‍රඥාව සමව පවත්වා ගැනීමට මම වහන්සේගෙන් උපදෙස් පතමි. වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. මේ එකලස පැවැත්වීම තනි මේ ගත්ත දේ දිගට පැවැත්වීම හරහා තමයි ඒ සද්ධාවයි ප්‍රඥාවයි වීරියයි සමාධියයි සමබර වෙන්නේ. ඒ නිසා ගත්ත එකලස උත්ථාන සම්පදා විදියට ගන්න. ඒක දිගට පැවැත්වීම ආරක්ක සම්පදා. මේ දිගට මේ සමතුලිත භාවය පවත්තන්න එතකොට අනිවාර්යයෙන්ම සමතුලිත භාවය පිළිබඳ අපි නොදන්න දැනුමක් එන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ මේ මාගේ පළමු නේවාසික භාවනා වැඩසටහනයි. සක්මන් භාවනාව. ආරම්භයේදී නවා සිටින ඉරියව්ව තමා සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. තමා සිටින ඉරියව්ව ඔසවනවා, තබනවා ලෙස වම් සහ දකුණු පාදයන්හි යටිපතුලට සිටියොම කර සක්මන් කෙලෙමි. යටිපතුලේ වැලි ගැටෙන ස්වභාවය සිසිල උණුසුම ආදිය දැනි දැනි දැනි ගමන් කරන්නෙමි. පියවර 20ක් 25ක් යන විට සිත විසිරී ගියත් නැවත එසෙනින් යටිපතුලට සිත යොමු කරගත හැකියි. සිත විසිරුණු විට දැන් පසුතැවි තැවිලි වන්නේ නැත. නැවත සතුටු සිතින් ආරම්භ කරමි. සිතට නිදිමත ගතියක්, උදාසීන ගතියක් ආවිට දී එය මැඩගෙන දිගටම සක්මනෙහි යෙදුණෙමි. දැන් මම ඔසවනවා තබනවා ලෙස සිතන්නේ නැතිවද එය මට නිතින්ම දැනෙනවා. සක්මන් වෙහෙස සක්මන වෙහෙසකර බවත් දැනෙන්නේ නැත. සැහැල්ලු ගතියක් දැනේ. මෙය මට සාමාන්‍ය ජීවිතයේදී හැකි සෑම විටම ක්‍රියාවේ යොදවන්නෙමි. පරියංක භාවනාව සිටින ඉරියව්වට සිත යොමු කරන්නෙමි. හිසේ සිට පාදයේ දක්වා සිත යොමු කර ශරීරයේ සැහැල්ලු ලිහිල් කරගතිමි. පසුව නාසිකාග්‍රයට සිත යොමු කර සිටින විට ආශ්වාසය සහ ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. කරන්නෙමි. ඇතුල්වන හුස්ම රැල්ලට වඩා පිටවන හුස්ම රැල්ලේ උණුසුම උණුසුම් බව දැනුනි. ටික වේලාවක් බලා සිටන විට සිත විසිරුණත් නැවත එසෙනින්ම හුස්ම රැල්ල නාසිකාග්‍රයට සිත යොමු කරන්නෙමි. දැන් හිත විසිරුණු කලකිරීමක් නැතුව ඊතා සැහැල්ලුවෙන් නැවත හුස්ම නැවත ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි සිත යොමන්නෙමි. දන හිසේ වේදනාවල් සමහර විටක දැනුණද එම වේදනාව කෙරෙහි සිත යොමු කළ විට එය තුනී වී නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ කෙරෙහි සිත යන්නෙමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් මේ භවයේදී නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි. විවිධට හිත පිට ගියාම නොතවි නැවත අරමුණට ගන්න පුළුවන්කම තමයි අහිංසකකම කියලා කියන්නේ. අව්‍යාජ භාවය කියලා කියන්නේ. ඒකට කියනවා බිග්ිනර්ස් මයින්ඩ් කියලා. ආධුනික මනසක් ඇති කරගන්න කෙනාට ඒක එච්චර අපහසු නෑ. නමුත් එතෙන්ද එන්න තමයි අපි වැඩමුළු හතරක් පහක් කරලා ඒ හිත පිට යන එකට කරදර ගන්න නැතුව නැවත අරමුණට ගැනීමේ අහිංසකකම නැවත අරමුණට ගැනීමේ අව්‍යාජ භාවයේ අතින් බලනකොට පොඩි ළමයි හරිම දක්ෂයි. පොඩි ළමයිගේ අසීමිත හැකියාවක් තියෙන එකට. වයසට යන්න යන්න ඒක අමාරු. මොකද අර හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාපේ ඒකට මම කියනවා සදාචාරවාදය කියලා. ඒකෙන් පෙළෙනවා. ඒ නිසා පුළුවන් තරම් අහිංසක වෙන්න, පුළුවන් තරම් නිහතමානී වෙන්න. ඒතර ධර්ම ක්‍රියාත්කාරීත්වය වැඩි වෙනවා. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේ හා පරයන්ක භාවනාවේදී සිත පිට යන අවස්ථාවේදී එම සිතුවිලි දේශ රාග සහගත බව වැටහි. ද්වේෂයේ රාග බවත් අඳුනා ගතිමි. නැවතත් මූල කර්මාස්ථානයේ පැමිණි විට සිත පිටගිය අවස්ථාවේ ඇති වූ සිටිවිලි අකුසලයන් දැයි දැන ගැනීමට ඔබ වහන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවායි පතිමි. ওই පිටිගන හිතවිලි ජාතක වංශය හොයන වෙනුවට කොච්චරක් නැවත හිත අරමුණට ගන්න පුළුවන්ද බලන්න කක්ක ගැන කතා කරන්න යන්න එපා. ඒක කක්කා. ඒක මේ සභාවටත් ගෙනත් දානවා. කරන්න දෙයක් නැහැ. හිත නැවත හිත පුළුවන් ගන්න පුළුවන් බලන්න අහිංසකද කියලා බලන්න. අව්‍යාජද කියලා බලන්න. නිහතමානීද කියලා බලන්න මේ ආපු එකේ වර්ගතුක අලගිය මුලගිය හොයන එක තමයි බුදුහාමර පහළ වෙන්නේ ඉස්සර තිබුණු தත්ත්වය. නිසා ඒක ගැන කලබල වෙනවා විනුවට නැවත හිත අරමුණට ගැනීමේ හැකියාව ගැන බලන්න බල්ලා එක ලියන්න ලියන්න ලියන්න ලියන්න අහගෙන ඉන්න කෙනාට ධෛර්යයක් Tamanටත් ධෛර්යයක්. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් දිගටම කරගෙන ගියා. සක්මන් භාවනාව පෙරට වඩා හොඳින් කරගෙන යා හැක. වම් වම දකුණ සහ ඊළඟට ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන්. পায় ගමන් කිරීමේදී සැහැල්ලුවක් දැනේ. පාදයේ සියුම් චලනයක් දැනේ. পায় තැබීමේදී සියුම් ගොරෝසු උණුසුම් සිසිලස හඳුනාගත හැක. වැලි පොළවේ ඇවිදින විට පොළවත් කයත් අතර වෙනස නාම ධර්ම යනුත් හුස්ම රැල්ලක් බව දැනේ. අප ශරීරයත් නවසීවතකේ අවසාන අවස්ථාවට ඒ වැලි පොළවේ රස්නය දැනේ. දැනේ. පරියංක භාවනාව පොඩ්ඩක් පැටලුණාට තේරෙන්නේ පරියංක භාවනාව ඔබ වහන්සේගේ පෙර දින දේශනාව අනුව භාවනාවට වාඩි වීමට පෙර කෙසේ හෝ පැය නිසල්මනේ භාවනාව කරනවා යයි ඊටා ගතිමි. මුලින් හුස්ම රැල්ල හොඳින් දැනුනි. පසුව වම වම් කකුලෙන් දකුණු කකුලේත් කොන්දේත් ක්‍රමක්‍රමයෙන් වේදනාව ඇතිවිය. වේදනාවට වේදනාව දැඩි අදිෂ්ඨාණයෙන් මුහුණ දුනි. දුනිමි. දුක් වේදනාවකින් පසු සැප වේදනාවක් සැප වේදනාවෙන් පසුව දුක් වේදනාවක් ඇතිවීම මෙනෙහි කළෙමි. තැඹිලි පාට ආලෝකයක් වරින් වර දිස්විය. විටක මිනිත්තු දෙකක් පමණ පැවතිනි. තව වරක ආලෝකයේ සුදු විය. දිගටම සිත නාසයත් උඩුතලත් අතර තබා ගැනීමට උත්සාහ ගතිමි. බෙල්ල කඩා වැටීමේ ඉරියව්ව ඇතිවන්නේ භාවනාවේ පහසු සැහැල්ලු අවස්ථාව බව තේරුම් ගතිමි. වේදනාගෙන දෙන්න විට එය සිදු නොවන බව තේරුම් ගතිමි. ඔබ වහන්සේගේ මෙම මඟ පෙන්වීම මගේ ඉදිරි ගමනට මහත් රුකුලක් විය. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. වහා වහා ඔබ වහන්සේ පතන බෝධියකින් ඈතර වීමට ලැබේවා. අදිෂ්ඨානය තමයි මේ ලියුම පුරාට පේන්නේ තියෙන. ඉඳ ගන්නකොට අදිෂ්ඨාන කරනවා. ඒරියාව පවත්තන්න. ඒ වගේ අදිෂ්ඨාන ශක්තියම ජය ගන්න කටයුකුත් තියෙනවා. සමහරු ප්‍රයෝගශීලීකමෙන් ප්‍රයත්නෙමුත් කරනවා. සමහරු සද්ධායමුත් කරනවා. ඉතින් අවස්ථාව හැටියට මොකකින්ද කරන්න ඕන කියන එක කරලම තමයි අත්විඳින්න ඕනේ. කොහොම හරි ඒක වෙන්නේ හරියනකොට විතරයි. හරිය නැත්නම් අදිෂ්ඨාන ශක්තිය කඩලා යනවා, සතිය කඩලා යනවා, සමාධිය කැඩලා යනවා, ශ්‍රද්ධාව කැඩලා යනවා. නමුත් ඒ විතර නෙමෙයි මේ වගේ හරියන වෙලාවල් බලලා ක්‍රමසහ විදි තමන්ම සකස් කරගන්න. එතකොට තමන්ට තේරෙනවා ඒ ඒ වෙලාවට කළ යුතු දේ ඒක තමන් ඒකට පරිේශන බුද්ධිය දන්නේ නැතු ඔක්කොම අනුන්ගේ බලාපොරොත්තු වෙන කරාට හරි ගමන අමාරුයි. ඒ නිසා මේක හොඳයි. නමුත් මේක 100ක් හොඳයි කියන්න බෑ. දිගට කරගෙන යන්න. එතකොට තමන්ට තේරෙයි ඒ ඒ අවස්ථාවට ගැළපෙන ක්‍රමසහ විදි යොදමින් සතිය දිගට පාත්තන එකයි කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි අද දහවල් 9:30 11 දක්වා කාලය ඉහළ මාලයේ සක්මන් ශාලාවේදී සක්මන සඳහා යෙදෙමි මම අද සක්මන වෙනදා ලෙස හිමින් නොව මාගේ සුපුරුදු ගමන ලෙසින් පටන් ගතිමි මාගේ සිත දෙපතුල දෙපතුල වෙත රඳවා ලනුපැදුරේ ඇති රළු ස්වභාවය මාගේ දෙක කුලෙහි විවිධ අවස්ථානවලට ගැටෙමින් මට දැනෙන ආකාරයට හොඳින්ම හොඳින් වමට වඩා දකුණ සම්පූර්ණ වෙනස්ය. ඒ පිළිබඳව දිගටම සිහිය තබා රළු මෙලෙක් වේදනා ආදිය දැනෙද්දීම හිතට සික්සැක් ආකාරයේ රටාවක්ද සිතේ රැඳුණි. මම විනාඩි 20ක් පමණ එසේ සක්මන් කරද්දී මට කිසිදු අපහසුතාවයක් නොමැතිව තවත් සක්මන් කළ හැකි බව වැටහුණි. ඉන්පසු මම පර්යංකය සඳහා වාඩි ගතිමි. ඒත් සමගම ආනාපානය සහ සිහිය පිළිබඳ දැඩි ලෙස අවධානය කළ යුතු බව සිතාගත් මම කය දෙස ටික වේලාවක් නිසල්මන්න බලා සිටීමේ මට කය ඇතුළත කම්පන ස්වභාවයක් දැන ගැනීමට හැකිවිය. මම මෙසේ කය දෙස බලා සිටි විට ආශ්වාසය වැටහුණි. සක්මණෙන් පසු මාගේ කය තුල වූ ප්‍රබෝධය මෙන්ම සිටිහි මහත් ප්‍රබල බවක් හැඟුණි. මම සිහිය හොඳින් තබා සිටින විට ආශ්වාසය ආශ්වාස ප්‍රශ්වාසයේ නොදිනී කය නිශ්චල වී ගියේය. මම එලෙස සිටන විට අතරතුරද සිහිය ඊටා හොඳින් තබා ගතිමි. කයේ සුළු චංචල අතරතුර නැවත ආවා. ආශ්වාස ප්‍රශ්වාස හොඳින් දැනෙන්නට විය. හොඳ සිහියෙන් එදෙස බලා සිටියේදී නැවත ඒ නොදෙනී ගියේය. කයේ මහත් සැහැල්ලුවක් සහ හිතේ බලවත් උනන්දු ස්වභාවයක් විය. ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනාව සිහි ගන්වමින් කයේ සහ සිතේ ගැලීම් රාශියක් දැනුණා. සිහියෙන් එය බලා සිටි විට ඇතිවීම නැතිවීම ප්‍රකට විය. දානශාලාවේ ඊතා හොඳින් ශාලාවේ ශබ්ද ඊතා හොඳින් ඇසුණා. මම හුස්ම ගැන සිතද්දී එය ශබ්දයක් විනා නැවත කිසික් නොතේරුණි. එය ඊතා මාගේ හිතේ සිහිය ගැන දැඩි උනන්දුවක් තිබිනි. දිවේ සිහින් තරංග ආකාරයට රැලි කීපයක් දැනුනි. බඩගිනි බව දැනුවත් දන්වන එක සංඥාවක් ලැබුණි. සියල්ල නිශ්ශබ්දය. ප්‍රනීතය කිසි සිතේ උනන්දුව දිගටම පැවැත්විනි. පැය එකහමාරක් කිසිදු අපහසුතාවයකින් තොරව සිටියෙමි. ඔබ වහන්සේගෙන් මට අවවාද බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔයපන් සතියෙන් ඉන්නකොට දැනන්නේ පුංචි පුංචි හැම දෙයකින්ම සතිය තියෙන බවට සහ සතිය තියෙන නිසයි මේ ටික දැනෙන්නේ කියලා සතුටක් එන්න පටන් ගත්තොත් මුළු ජීවිතේ අපෙන් නිකුත් වෙන හැම කම්පණයකින් චංචලයකින්ම සතුට වෙන්න පුළුවන්. එතකොට ඒක පිටින් මොනක්වත් දාන්න ඕනේ. ඉතින් ඒක නැති නිසා තමයි අපි මේ පිටින් සුඛෝභෝගී උපභෝග පරිභෝග වස්තු හොයන්නේ. ඒව නඩත්තු කරන එක හරිම කරදරයක්. ඒ නිසා පුළුවන් තරම් බලන්න ශරීරෙන් නිකුත් වෙන දේවල් වලට අහුම්කම් දෙන්න සහ සතුට වෙන්න පටන් අරගත්තොත් දුර්ලභෝ manussත්ත පරිලාභෝ කියන එක තියෙනවා. එහෙම ලැබුණත් ඒක බුද්ධ විචන කට්ටිය නම් මම දැකලා නැහැ. ඒවල ඔක්කොම ඒකට බුද්ධියට සැප මිනිස්ස බාහිර තමයි හොයන්නේ. ඒ නිසා මේ පුංචි දේවල් වලට හිත යොදලා ප්‍රමෝද වෙන ගතිය දිනු කරන්න ඒක පුළුවන් නම් ඒක බෝ කරන්න අනික් අයට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාව ආනාපාන සති භාවනාව පරයංකේ පට්ටල් වී හිඳ ගනිමි. ඉන්පසු ඉබේ වැටෙන හුස්ම වාර කීපයක් තුනක් හෝ හතරක් පසුව හුස්ම සියුම් වී යන බව ඇතිහි. ඉන්පසු දැනෙන්නේ ඇඟේ ශරීරයේ සිදුවන කම්පන චංචලයන්ය. ඒවා ටික වේලාවකදී නොදෙනී යයි. නැවත හුස්ම ගැනීම පිටවීම දෙස බලමි. මේ ආකාරයෙන් චක්‍රයක් ලෙස පැයක් පමණ ආනාපාන භාවනාවේ යෙදිමි. මේ ආකාරයට ආනාපාන සති භාවනාව කරගෙන යාම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව වම දකුණ මෙනෙහි කරමින් මුලින්ම පටන් ගනිමි. ඉන්පසු ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමි. දකුණු කකුල විලුඹෙහි එසවෙන විට පාදයේ ඇඟිලි කොටස වැලි මත තද වෙන බවත් බිම තබන විට විලුඹ බිම වදින බවත් වම් කකුල එසවීමට පටන් ගන්න බවත් ශරීරයේ ඉදිරියට පැද්දී ඉදිරියට ඇදෙන බව ආදී සියලු දේ මෙනෙහි කරමින් සක්මන් කරගෙන යමි. පරයන්කයට වඩා නිදහස්ව සක්මන් කරන බව කෙරෙන බව තේරෙනවා. පරයන්ක භාවනාවත් සක්මන් භාවනාවත් මේ ආකාරයෙන් කරගෙන යාම නිවැරදි මඟ බව දැන ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් උතුම් නිර්වාණයත් සාක්ෂාත් වේවායි පතමි. පරියක භාවනාවත් මෙහෙම කරන එක හරිද කියලා අහනවා. ඇත්තට කරන දෙයක් නෑ. එතන කෙරෙන දෙයක් තියෙනවා. ඒ කෙරෙන දේ කෙරෙන විදිහට වාර්තා කරුවා නම් සැකයක් එන්නේ ඉඩකුත් නෑ. මේ කෙරෙන දේ කරනවයි කියලා හිතලා තමයි ප්‍රශ්නයක් අහන්නේ. ඒ නිසා රචනා ශිල්පිය ලියන රචන ලියන ක්‍රමේ රචනයේ හරියට තේරුම් ගත්තා නම් ඒ දෙකෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා නෑ. ඒ නිසා දිගට කරන්න. ඒ වගේම ඍජුව වාර්තා කරන්නත් ඉගෙන ගන්න. සාරසන්, පෙරවසන්න සවන් ප්‍රශ්න 23 මාලා ඉවරයි. හොඳයි අපි පැයක් විතර තමයි කාලය අරගෙන තියෙන්නේ. ප්‍රශ්න අහන්නයි උත්තර දෙන්නයි. කෙසේ නමුත් අපේ ඔර්ලෝසුවේ දෙකට නැත කරන තියෙනවා 2යි 10 විතර වෙලා තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා පරියන්ක සක්මන් භාවනාවට අපි පරියන්කේ සක්මනේ පස්සේ නැවත එකතු වෙනවා පරියන්ක භාවනාවට ස්වභාවින් ප්‍රශ්න තියෙනවාද කියලා අහන්න වෙලාවක් නැහැ මොකද අපි යොදාගත් කාලේ යෙදිලා ගත වෙලා තියෙන නිසා ඒ නිසා සක්මන්ට යන්නයි බලාපොරොත්තු මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි